අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නය යම් කෙනෙක් බොහෝ දිනාට යහපත සිදු කරවමින් දානය කරන්නේ නම් ඒ ලෝක ධාතුෙහි ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානයේ බවට පත් වෙනවා. යම් කෙනෙක් සද්ධර්ම දානයේ සිදු කරලා තමන් බොහෝ කුසල රැස් කර ගන්නවා වගේම බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරවමින් ඔවුන්ට ධර්ම ශ්‍රවණානිසංසය අත්පත් කරවන්නත් ඒ තුලින් කටයුතු කරන නිසා එයින් ප්‍රයෝජනෙට ගන්න සද්ධර්ම ශ්‍රාවක පිරිස මනාව සද්ධර්ම ශ්‍රවණය කළොත් ඒ ඇයට ලැබෙන ආනිසංසය ඊටාම ඉහළයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ ඇහුවොත් මාර්ගඵල පවා ලබන්න පුළුවන් කොහොමද බුදුරජාණන් වහන්සේ බණ අහන්න දේශනා කළේ බුදුරජාණන් වහන්සේ බණහන්න දේශනා කළේ බණහන ලොකු කුඩා හැම කෙනෙක් ළඟම මහත් වූ බලාපොරොත්තුවක් තිබිය යුතු බව පැහැදිලි කළා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තව සද්ධර්ම ශ්‍රවණේ කළ යුතු බවයි දේශනා කළේ. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේ ලෝකේ ඉන්න දුර්ලභ පුද්ගලයෝ පස් දෙනෙක් ගැන. එයින් එක්කෙනෙක් තමයි මෙන්න මේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණය කරන කෙනා. මේ මහත් වූ බලාපොරොත්තු සහිතව බණ අහන අයත් ලෝකේ බොහෝම දුර්ලභයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කෙසේ වෙතත් සද්ධර්ම ශ්‍රවණය කිරීම මහත් වූ ආනිසංස සහිතයි. එනිසා අපි උත්සාහ කරමු භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරන්න. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ ජාතක පාළියේ සඳහන් වෙන එක ජාතක කතාවක් තියෙනවා නිමි ජාතකය කියලා. නිමි ජාතකයේ බොහොම ගැඹුරු ධර්මකාරණා රසක් පැහැදිලි කරන ජාතක කතාවක්. නමුත් මේ දේශනාව තුළ බලාපොරොත්තු වෙන්නේ මේ නිමි ජාතකයෙන් සඳහන් කරලා තියෙන සියලුම ධර්මකාරණා ඒ ආකාරයෙන්ම සාකච්ඡා කරන්න නෙවෙයි. නමුත් නිමි ජාතක කතාව තුළ මේ නිරය පිළිබඳව පැහැදිලි කරන අපූර්ව විස්තරයක් සඳහන් කරලා තියෙනවා. අන් ඒ කාරණාව ඇතුළත්ව මේ ධර්ම කාරණාව සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. නිමි ජාතකයේ මූලාරම්භය මකාදේව මහරජුරුව දක්වා අතීතයට ගමන් කරනවා. මකාදේව රජුරුව ගැන මේ පින්නතුන් අහලා තියෙනවා. මකාදේව රජුරුවන්ගේ වයස මේ ජාතක පාළියේ සඳහන් කරන ආකාරයට අවුරුදු 336000ක් අවශ්‍ය තිබිලා තියෙනවා. මකාදේව රජුරුවන්ගේ ළමා කාලේ අවුරුදු 84000යි. යුව රජ කාලේ අවුරුදු 84000යි. මහරජ කාලේ අවුරුදු 84000ක් රාජ්‍ය කළාට පස්සේ තමයි මකාදේව රජුරවන්ට අහන්න ලැබෙන්නේ තමන්ගේ හිසේ නරකෙසක් තිබුණා කියලා. හැබැයි රජුරු කලින් තමන්ගේ කෙස් රැවුල් බාන කෙනාට කියලා තිබුණා. යම් දවසක මගේ හිසේ නරකෙසක් දැක්කොත් එදාට ඒ කාරණාව මට කියන්න කියලා. එහෙනම් මේ කෙස් රැවුල් බාන කෙනා මේ නරකෙස පෙන්නන දවස වෙනකොට රජුරු රාජ්‍ය කරලා තිබුණ අවුරුදු 84000. ඉන් පස්සේ තමයි සඳහන් කළේ ස්වාමී නරකෙසක් පහළ වෙලා. නරකෙසක් දැක්කා. රජුරු කිව්වා ඒක මට පෙන්වන්න. රත්තරන් අඬුවකින් ගලවලා රජ්ජිරුවන්ගේ අතේ තියලා පෙන්වුවා ස්වාමීනි මේ තියෙන්නේ නරකෙස. ඒ කෙස් ගහ දිහා බලාගෙන රජ්ජිරුව කල්පනා කළා මම සොයාගෙන මාර්යාගේ දූතය ඇවිල්ලා. මේ මාර්යාගේ පණිවිඩකාරයා ඇවිල්ලා ඉන්නේ. මම දැන් මැරෙන්න ළඟයි කියන පණිවිඩය කියන්නයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒක දැන දැන තවත් මේ ආසනයට වෙලා රජසප විඳින එක මගේ ජීවිතේට මට ඒක නුසුදුසුයි. මායя සමග යන්න තියෙන ගමන ළඟයි. ඒ නිසා මම එහෙ යන්න මොනවා හරි දැන් රැස් කළ යුතුයි. මේ විදිහට රජුරෝ තීරණය කරලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලය රැස් කරලා තමන්ගේ වැඩිමහලු පුතත් එතෙන්ට ගෙන්නලා ඒ සියලු දෙනාට දැනුවත් කළා මම රාජ සභාවෙන් සමුගන්නවා. මම රාජ මාලිගාවෙන් සමුගන්නවා. මට දැන් පැවිදි වෙන්න යන්න කාලය ඇවිල්ලායි තියෙන්නේ. මම දැන් ධර්මයේ සොයාගෙන යන්න ඕනේ. ඉතින් මේක මේ බුද්ධාන්තරයක් නෙමෙයි. බුද්ධ ශූන්‍ය කාලයක්. නමුත් මේ මහා පුණ්‍යවන්තයන්ට ඒ කාලෙත් හිතෙනවා ධර්මයේ සොයාගෙන යන්න ඕනේ මේ ලෝකේ ධර්මයක් තියෙනවා. මේ වෙන කවුරුවත් නෙමෙයි මකාදේව රජුරු අපේ බෝසතාණන් වහන්සේමයි. මේ පාරමිතා ධර්ම පුරණ අවදී තවත් එක චරිතයක් තියෙන්නේ. බොහෝ දෙනා හඬමින් වැළපෙමින් ඉන්න වෙලාවේ රාජ්‍ය බාර කෙරුවා පුතාට. හැබැයි පුතාටත් කීවා ඔබෙත් දවසක නරකෙසක් පහළ වෙච්ච දවස ආවහම එදාට ඔබත් මේ වගේම මේ වගේම පරලෝට යමක් සූදානම් කරගන්න මෙතනින් පිට වෙන්න ඔබේ පුතාට රාජ්‍ය භාර දීලා. රජුරුවන්ගේ හිතේ තිබිච්ච නරකෙස පෙන්නපු මේ කෙස්රැවුල් බාන කෙනාට ගම්වර ලැබලා දුන්නා. එයාට බොහොම ස්තුති කෙරුවා. බොහොම තෑගි භෝග පුදපඬුරු දුන්නා කෙස් ගහ පෙන්නපු නිසා. රජුරු මාලිගාවෙන් පිටත් වුණා. පැවිදි ජීවිතේ අවුරුදු 84000 ගෙවුවා. ළමා කාලේ 84000යි, යුව රජ කාලේ 84000යි, මහරජු හැටියට රාජ්‍ය කරපු කාලේ අවුරුදු 84000යි පැවිදි ජීවිතයේ අවුරුදු 84000යි මේ ටික එකතු වෙච්චාම රජුරුවන්ගේ මුළු වයස අවුරුදු 336000යි මසාදේව රජුරු මරණයටපත් වෙලා අර පැවිදි ජීවිතය තුළ අභිඥා ලැබලා තිබ්බා පංච අභිඥා අෂ්ට සමාපatti දක්වා ධාන බල උපදවලා ධානයන්ගෙන් නොපිරිහි කටයුතු කරපු නිසා මරණයෙන් පස්සේ ඉපදෙන්නේ බඹලුවල බඹලෝ ඉපදිලා බ්‍රහ්ම රාජ්‍යයේ හැටියට බ්‍රහ්ම සම්පත් වින්දා. මේ කාල සීමාව තුළ රජවරු 84000ක් රජ වෙනවා. ඒ සියලු දෙනාටමත් අර වගේම පොදුම අවශ්‍ය තිබිච්ච අය. ඒ වගේම ආයුෂ භුක්ති විඳින රජවරු 84000ක් පහළ වෙනවා. තවත් මකාදේව රජුරෝ ඉන්නේ බඹලෝවල. ඒකට බ්‍රහ්ම ලෝකේ කොච්චර ආයුෂද? දිව්‍ය ලෝකේ නම් චාතුම් මහරජකේ ආයුෂ මනින්නේ ලක්ෂ ගණන් වලින්. මනුෂ්‍ය වර්ෂයෙන් අවුරුදු ලක්ෂ 90ක් ආයුෂ තියෙනවා. චාතුම් මහරජකේට. එතනින් එහා දිව්‍ය ලෝක පහේම අවශ්‍ය අවුරුදු කෝටි ගණන් වලින් සඳහන් කරන්නේ. එතනින් ඉහළ තියෙන බ්‍රහ්ම තලවල අවශ්‍ය කල්ප ගණන් වලින් සඳහන් කරන්නේ. ඒ නිසා අති දීර්ඝයි බ්‍රහ්ම ලෝකයේ අවශ්‍ය. මේ 84000ක් රාජ පරම්පරාවේ 83998 දෙනෙක්ම තමන්ගේ හිසේ නරකෙත් දැක දවසේ රාජ්‍ය අතහැරලා යන්න ගියා. හැබැයි රජවරු දෙන්නෙක් එහෙම ගියේ නෑ. 84000න් දෙන්නේ කැරෙන්න අනිත් සියලු දෙනාම ධර්මය හොයාගෙන පිටත් වුණා නරකෙට දැක්කට පස්සේ. බ්‍රහ්ම ලෝකේ ඉඳලා මකාදේව රජුරු නිතර නිතර බලනවා මම ඇති කරලා ආපු යහපත් රාජ පරම්පරාව ඒ විදිහටම නොබිඳී පවතිනවද කියලා. මෙන්න මේ දෙන්නේ රාජ්‍ය අතහැරලා නොගිය නිසා රජුරු බ්‍රහ්ම ලෝකේ ඉඳලා කල්පනා කරනවා දැන් එහෙනම් ඒ යහපත් પરම්පරාව බිඳෙමින් පවතිනවා. දැන් ඒ ගුණධර්ම අතහැරෙමින් පවතිනවා. නමුත් මේ මගේ රාජවංශය දැන් ಗುಣධර්ම වලින් ඈත් වෙන්න හදනවා. මේගොල්ලෝ ಗುಣධර්ම වලින් ඈත් වෙන්න දීලා බෑ. නැවත මේගොල්ලෝ එකට එකතු කරලා අර ඈත් වෙවි යන ಗುಣධර්ම පරපුර මේගොල්ලොත් එක්ක ආපහු ආපහු ගැට ගහන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? බලන්න කොච්චර කල්යාණ මිත්‍රද කියලා. පාපයට බර වෙන්න හදනකොට නැවත පාපයෙන් වළක්වන්නයි මේ සූදානම. ඒ නිසා බඹලොවින් චුත වෙලා ඇවිල්ලා මේ රජ කෙනෙකුගේ බිසවකගේ කුසේ පහළ වෙනවා. පහළ වෙලා නියම වයස් ගෙවිලා මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ රජුරු නිමිත්ත පාඨකයෝ ගෙනලා පුතාට නම් තබන උත්සවයේ සහ මේ කාරණා සංවිධානය කරලා තිබුණා. එදා ආපු නිමිත්ත පාඨකයෝ රජුරුවන්ට කියනවා මහරජය මේ ඉපදලා ඉන්නේ බොහොම පුණ්‍යවන්ත කෙනෙක්. මේ කුමාරයා දවසක ඔබතුමාගේ රාජවංශයේ ගොඩ ගන්න කෙනෙක් මේ ඇවිල්ලා ඉන්නේ. මේ වෙන කවුරුවත් නෙමෙයි ඔබේ රාජ පරම්පරාවේ ආදිමුත්ත නුවන් මේ ඇවිල්ලා තියෙන්නේ. එදා එතුමා ඇති කරලා ගියපු යහපත් රාජ પરම්පරාව අද බිඳෙයි. ඒ රාජ પરම්පරාව බිඳෙන්න නොදී ආරක්ෂා කරන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට රජුරු ආවේ නිම්වලලු දෙකක් එකතු කරන්න. යහපත් රාජ પરම්පරාවයි ක්‍රමක්‍රමයෙන් අයහපතට ගමන් කරන්න හදන පිරිසයි මේ දෙගොල්ල නැවත එකතු කරන්න තමයි ආවේ. ඒ නිසා සඳහන් කරනවා මේ නිම්වලලු දෙක ගලපන්න ආපු නිසා රජුවන්ට නිමි කියලා නම තිබ්බා කියලා. නිම් වලලු ගලපපු නිසා නිමි රජුරු. නිමි රජුරුවත් නිසි කාලයේ රාජ්‍යත්වයට පත් වුණා. තමන්ගේ තාත්තා අවුරුදු 84000ක් ආයුෂ ඉතුරු වෙලා තිනකොට පැවිදිකම හොයාගෙන ගියාට පස්සේ තමයි නිමි කුමාරයාට රාජ්‍ය හම්බුනේ. නිමි කුමාරයා බොහොම හොඳට සිල් රැක කෙනෙක්. මේ බුද්ධාන්තරයක් නෙමෙයි. බුද්ධ ශූන්‍ය කාලයක්මයි. ඒ වගේම දාන ආදී පින්කම් මහ ඉහලින් කෙරුවා. සඳහන් කරනවා රාජ්‍යයට ඇතුල් වෙන ප්‍රධාන දොරටු හතරේ දානශාලාවල් හතරක් තියෙනවා. රාජ්‍ය මැද්දේ එක දානශාලාවක් තියෙනවා. එක දවසකට එක දානශාලාවකින් කහවණු ලක්ෂයක් වටිනා දේවල් දන් දෙනවා. එතකොට දානශාලා පහේම දවසකට කහවණු ලක්ෂ පහක් වියදම් කරනවා දානීය උදෙසා. නගරේ හදාපු විශාල ශාලාවක්. මේ ශාලාවේ බොහෝ බඩු බාහිර ආදී ගොඩ ගහලා තියෙන රංග රිදී මුතු මැණික් අවශ්‍ය හැම දෙයක්ම ගොඩ ගහලායි තියෙන්නේ. මේ ශාලාවල් වලින් දන් දෙන්නේ දුප්පත් අයට විතරක් නෙමෙයි. දුප්පත්ද පෝසත්ද කියලා ભેදයක් නැහැ. කැමැති කැමැති කෙනෙක් කැමැති කැමැති විදිහට ඇති තරම් අරගෙන යන්නයි ඉඩ කියලා තියෙන සීමා සහිත නැහැ. අහවල් දී මණික් ගල් දෙනවා නම් මණික් ගල් පහයි දෙන්නේ. රත්තරන් දෙනවා නම් රත්තරන් මෙච්චරයි දෙන්නේ. අශ්වය දෙනවා නම් එක්කෙනෙකුට එක්කෙනයි දෙන්නේ. එහෙම දෙන්නේ නැහැ. අශ්වය 10ක් ඉල්ලනවා නම් අශ්වය 10ම දෙනවා. අශ්වය 20ක් ඉල්ලනවා නම් අස්සෝ 20ම දෙනවා. මණික්ගල් සේරුවක් විතර ඉල්ලනවනම් මණික්ගල් සේරුවම දෙනවා. ඔච්චර ගන්න එපා අනික් අයටත් ඕනෙමි කියලා කවදාවත් කියන්නේ කවදාවත් කියන්නේ නැහැ. සඳහන් කරනවා අරුණ නැගිච්ච මොහොතේ ඉඳලා හිරු බැස යන මොහොත දක්වාම සිව් දිසාවෙන් ඇවිල්ලා මේ දාන ශාලාවල් වලින් අරගෙන යනවා. රාත්‍රියේට පහන් දැල්වලයි තියෙන්නේ. රාත්‍රියේ අඳුර වැටුණු තැන ඉඳලා අරුණ නැගෙනතුරුත් රාත්‍රියේත් ඇවිල්ලා මිනිස්සු අරගෙන යනවා. මෙහෙම දන් දුන්නා. සඳහන් කරනවා මේ කාලේ රජ්ජුරුවොත් එක්ක හිටපු රාජ්‍යයේ රටවැසියන්ටත් දන් දෙන්නත් සිල් රකින්නත් රජ්ජුරු පුරුදු කළා. මෙන්න මේ නිමි රජ්ජුරුවන්ගේ කාලේ අපායවල වේලෙන්න පටන් ගත්තද කියලා හිතෙනවා. නිරයට යන පිරිස බොහොම අඩු වෙන්න පටන් ගත්තා. සුගතියට යන පිරිස වැඩි වෙන්න පටන් ගත්තා. ඒ නිසා දෙවිලෝක පිරෙන්න පටන් ගත්තා. නිරන්තරයෙන් දෙවියෝ එහි පහළ වෙනවා. ඉතින් මේක මහ පුදුම ආශ්චර්යයක් මේක බුද්ධ ශූන්‍ය කාලයයි. එතකොට ඒ කාරණාවෙන් අපිට සාකච්ඡා කරනවා නම් කරුණාකාරණා රසක් එකතන නතර වෙලා තව සාකච්ඡා කරන්න තියෙනවා. එක කල්යාණ මිත්‍රයෙක් එක සත්පුරුෂයෙක් ලෝකයට පහළ වුණාට පස්සේ තව කී දෙනෙකුට යහපත උදා කරන්න පුළුවන් වෙනවද කියන කරුණුත් මේ යටතේ බොහොම අපිට හිතන්න තියෙනවා. කෙසේ වෙතත් නිරන්තරයෙන් දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු නිමි රජුරු පිළිබඳව කතා කරනවා. සක් දෙවිඳුත් එක්ක බොහෝ විට දෙවිවරු නිමි රජුරු ගැන කියනවා. මෙහෙම දන් දීදී සිල් රකිමින් කටයුතු කරන නිවි රජුරෝ එක දවසක් තමන්ගේ මාලිගාවේ උඩුමහන් තලාවට වෙලා කල්පනා කළා මේ ලෝකේ දානය උතුම්ද එහෙම නැත්නම් බ්‍රහ්මචර්යාව උතුම්ද කියලා. රජුරන්ට මේක විසඳගන්න සෑහෙන අපහසු වුණා. ඒ නිසා රජු හරියට කල්පනා කළා දානයේද උතුම් බ්‍රහ්මචර්යාවද උතුම්. මේක විසඳගන්න රජු බොහෝම වෙහෙසෙමින් කටයුතු කරන කල්පනා කරන මොහොතක සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට මේක දැනුණා. පාණ්ඩු කම්බල ශෛලාසනයේට රත් වුණා. ඒ නිසා කල්පනා කළා මොකද්ද හේතුව? නිමි රජුරෝ මෙන්න මේ කාරණාව විසඳගන්න කල්පනා කරනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෙව්ලවින් චුත වෙලා නිමි රජුරුවන්ගේ ඉදිරිපිට පහළ වුණා. ඒ වෙලාවේ ඇහුවා කවුද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මහරජ දෙදෙව් ලෝකයට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා මමයි. කුමක් සඳහා ඔබ මෙහි පැමිණියාද? මහරජ ඔබේ හිතේ මේ වෙලාවේ තියෙන ගැටලුව විසඳලා දෙන්න මම මෙහි ආවා. ගැටලුව තමයි දානීය උතුම්ද, බ්‍රහ්මචර්යාව උතුම්ද? ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සඳහන් කරනවා මහරජය. දානය බොහොම උතුම්. දන් දෙන්න ඕනේ. දාන ආදී පින්කම් කරන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. කවදාවත් දන් දෙන එක නවත්තන්න එපා. නමුත් මහරජය මේ ලෝකේ දානයට වඩා බ්‍රහ්මචර්යාව උතුම්. දානයට වඩා බ්‍රහ්මචර්යාව උතුම්. ඒ වුණාට දන් දෙන එක කවදාවත් නවත්තන්න එපා කියලා සඳහන් කළා. එහෙම මේ ප්‍රශ්නේ විසඳලා දීලා සක්දේන්දු නැවත දිව්‍ය ලෝකයටම ගමන් කළා. හිටපු ගමන් සක්දේන්දු අතුරුදහන් වෙලා කොහෙ ගියාද? කල්පනා කරපු දෙවිවරු සක්දේන්දුගෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ මේ කොහෙ ගියාද? ඒ වෙලාවේ සඳහන් කළා මනුස්ස ලෝකෙට ගියා. නිමි රජුරවන්ට මෙහෙම ප්‍රශ්නයක් තිබුණා. නිමි රජුරවන්ගේ ප්‍රශ්නේ විසඳලා දීලා ඉන්න තමයි මම මනුස්ස ලෝකෙ ගියේ කියලා සඳහන් කළා. සියලුම දෙවිවරු බොහෝ අහන්න පටන් ගත්තා ස්වාමීනි නිමි රජුරු කොහොමද? ස්වාමීනි මිතිලාව කොහොමද? ස්වාමීනි නිමි රජුගේ සතුටින්ද? මේ වගේ රජුරු ගැන බොහෝ තොරතුරු බොහෝ කාරණා ඇහුවා. රජුරු ගැන බොහෝ කරුණු, රජුරුවන්ගේ රාජ්‍ය පිළිබඳව බොහෝ කරුණු ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෙවියන්ට පැහැදිලි කරලා දුන්නා. දෙවියෝ කියනවා ස්වාමීනි අපි දෙව්ලොව ආවේ එතුමා නිසා. ස්වාමීනි අපි දෙව්ලොව ආවෙත් එතුමා නිසා. ස්වාමීනි අපි හරි ආසයි ආපෞසරයක් නිමි රජුරු දකින්නේ. ස්වාමීනි පුළුවන් නම් නිමි රජුරු දෙව්ලොවට එක්කෙන්නේ. දෙවියන්ගේ දැඩි ඉල්ලීමක් ඇති වුණා. ආන් ඒ වෙලාවේ චක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මාතලී කියන තමන්ගේ රතාචාර්යයාට මතක් කළා එහෙනම් මාලිගාවට ගිහිල්ලා නිවිරජුරු එක්කෙන්න කියලා. මාතලී දිව්‍ය පුත්‍රයා චක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ අශ්ව බල 1000ක් සහිත රථය අරගෙන නිමි මාලිගාවේ උඩුමහන් තලාව ළඟට ඇවිල්ලා නිමි රජුගේ මේ රතේ නංගගෙන දෙව්ලොව අරගෙන ගියා කියලා සඳහන් වෙනවා. එතකොට මනුෂ්‍ය කයෙන්ම දිව්‍ය ලෝකේ යන්න තරම් පුදුමාකාර පිං රජුරුගාව තිබුණා. දිව්‍ය ලෝකෙට අරගෙන ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ දිව්‍ය විමානයේ නිමි රජුරවන්ට බහිඳ ඉඩ සැලසුවාට පස්සේ සඳහන් කරනවා නිමි රජුට වාඩි වෙන්න තරම් ආසනයක් ඒ දිව්‍ය විමානයේ තිබුණේ නැහැ කියලා. සාමාන්‍යයෙන් පල්හැ ආසනයක් කියලා කියවහම පල්හැ ආසනයක් කියලා අපි කියවට ඒක දිව්‍ය ලෝක ආසනයක්. දිව්‍ය ලෝකේ අපි එදා පල්ලහ ආසනයක් කියලා කතා කරුවොත් මනුස්ස ලෝකයේ තියෙන ඉහළම ආසනයවත් එච්චර වටින එකක්, එච්චර වටින එකක් නෑ. නමුත් රජුරවන්ට ඒක ආසනයක්වත් ගැලපුණේ නෑ. ඒ නිසා රජුරෝ ගිහිලා වාඩි වෙන්නේ මොන ආසනේද? රජුරෝ ගිහිලා වාඩි වෙන්නෙම සක්‍ර දේවේන්ද්‍රය වාඩි වෙන තම සක්දේවිඳුගේ ආසනෙමයි. සක්දේවිඳුත් එක්ක එකට වාඩි වෙනවා. සක්දේවිඳු බොහෝම සතුටින් රජුරවන්ට දිව්‍යමය කාමයේ පෙන්නලා ආරාධනා කළා මහරජය මේ කැමැති කැමැති විදිහට මේ කාම සම්පත් භුක්ති විඳින්න කියලා. හිමි රජුර සඳහන් කළා සක්දේවිඳුනි ණයට ගත්ත සම්පත් හා සමාන මේ කාම සම්පත් වලට මම කවදාවත් ප්‍රිය කලේ නෑ රුචි කරන්නේ නෑ මම මේ දිව්‍ය ලෝකෙට වෙලා ඉන්න කැමතිත් නෑ ආරාධනා කරපු නිසා රතයක් එවලා තිබුණ නිසා මෙහි ආව නිසා නැත්තම් මනුෂ්‍ය කයෙන් මෙහි එන්න මගේ කිසි බලාපොරොත්තුවක් තිබුණේ තිබුණේ නෑ. එන්න කියපු නිසා යාවේ. ආවත් මම මනුෂ්‍ය ලෝකයේ දවස් 7කට වඩා මෙහි ඉන්නේ නෑ. මාව අපහු ගෙනහිල්ලා මගේ රාජ්‍යයට මැරලන්න ඕනේ. දවස් 7ක් මනුෂ්‍ය ලෝකේ දවස් 7ක්. නිමිරජ්ජිරුවෝ මේ සක්‍ර දෙවියන්ගේ දිව්‍ය ස්වභාවයේ අනික් දෙවිවරු මුණ ගැහිමින් කටයුතු කළා. දින 7කට පස්සේ නැවත යන්න පිටත් වුණා. හැබැයි දිව්‍ය ලෝකයේ අසිරිය බොහොම හොඳට දැක්ක බැලුවා. මේ යන අතරේ තමයි මාතලී සඳහන් කරන්නේ ස්වාමීනි දෙව්ලොව බැලුවා. ස්වාමීනි නිරයත් බලාගෙන මේ යමිට. ඒ වෙලාවේ සඳහන් කළා එහෙනම් යම්. සුගතිය බැලුවා, දුගතියත් බලමු. ඉතින් මේ නිව් ජාතක කතාවේ මාතලී කියන දිව්‍ය පුත්‍රයා නිමි රජුරුවන්ව අඬ ගහගෙන යනවා මේ එක එක නිරයන් ගාවට. මේ අරන් ගිහිල්ලා තියෙන නිරයන්ගෙන් උගක් නිරයන් ඔසුපත් නිරයන්. ඒ කියන්නේ පුංචි පුංචි අපායවල. අපේ බුදුරජාණන් වහන්සේ නිරය පිළිබඳව කරුණු දේශනා කරලා තියෙනවා. නිරය පිළිබඳව කරුණු දේශනා කරපු සූත්‍ර දෙකක් ප්‍රධාන සූත්‍ර දෙකක් තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙන බාලපඬිත සහ දේවදූත කියන සූත්‍ර දෙක. මේ සූත්‍ර දෙකෙන් නිරය පිළිබඳව කරුණු සඳහන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක්. බුද්ධ රත්නයේ සැක නැතුව පිළිගන්න කෙනෙක්. එහෙම පිළිගන්න කෙනෙකුට විතරයි මේ ලෝකේ බෞද්ධ කියන මේ උතුම් කිරුල හම්බ වෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ පිළිබඳව ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ඊටාම නිවැරදි බව මනාව අවබෝධ කරලා තේරුම් ගන්න. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරය පිළිබඳව ලෝකයට කරුණු දේශනා කළා. සරුවඥතා ඥානයෙන්ම දැකලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ලෝකේ මේ නිරය කියන ධර්මතාවය කොහොම දෙයක්ද කොයි ආකාරයෙන් තැනක්ද කියන කාරණාව. ඊටාම දුක් සහිතයි. නිරය පිළිබඳව මේ අය අහලා තියෙනවා. ඊටාම දුක් සහිතයි. නිරය ලෝක ප්‍රධාන වශයෙන් 8යි. ප්‍රධාන අපායවල මහා අපායවල 8යි. ඊට අමතරව ඊට අමතරව පැහැදිලි කරනවා මේ එක ප්‍රධාන අපායක් වටේට පුංචි පුංචි අපායවල් 16ක් තියෙනවා. ලොකු එකක් වටේට පොඩිව 16ක් තියෙනවා. ආන් මේ පොඩිවට තමයි ඔසුපත් නිරයන් කියලා සඳහන් කරන්නේ. ඔසුපත් නිරය. එතකොට ඔසුපත් නිරයන් 16 වරක් 8 128යි. ප්‍රධාන 8යි 136යි. ඔක්කොම නිරයන් ප්‍රමාණය 136ක් පිළිබඳව සඳහන් කරනවා. එහෙමනම් මේ නිරයන්ගේ තියෙන අප්‍රමාණ දුක්ඛන්දරාව බුදුරජාණන් වහන්සේ වෙන වෙනම වෙන වෙනම පැහැදිලි කළා. එහෙමනම් මාතලී නිමිරජ්ජිරුවන් වරගෙන යනවා වේතරණිය කියන ඔසුපත් නිරේ ගාවට. වේතරණිය කියලා කියන්නේ ගඟක්. ඒ ගඟේ තියෙන ලුණු වතුර. මේ ගඟ හැම වෙලාවෙම දුන්දදා දුන්දදා පැහෙනවා. ගඟේ වතුර හැම වෙලාවෙම පැහෙනවා. මේ පැහෙන ගඟේ තියෙන නෙළුම් කොළ සහ නෙළුම් කොළ ජලතලය මත හොඳට වැවිලා තියෙනවා. එතකොට ඇයි මේ ගඟට වේතරණිය කියලා කියන්නේ? මේ ගඟේ ඉවුරේ තියෙන වේවැල්. අපි වේවැල් ගැන අහලා තියෙනවා, වේවැල් දැකලා තියෙනවා. වේවැල් වල කටු තියෙනවා. මේ වේවැල් කටු කෙරවලින් ටිකක් නැමිලයි තියෙන්නේ. දැන් එතකොට මේ වේවැල් වල කටු කොච්චර දිගයි කියලා සඳහන් කරනවද? සඳහන් කරනවා මේ වේ කටු අඟල් 16ක් විතර දිගයි කියලා. එක කටුවක් අඟල් 16ක් විතර දිගයි. කෙරවලින් නැමිලා තියෙනවා. යමපල්ලු නිර්සත්තු වර්ගන ගිහිල්ලා මේ ගම් යූරේ බිම දාලා ගහලා ගහලා තරලා පොඩි කරනවා. මැරෙනවද ඒ වුණාට? මැරෙන්නේ නැහැ. අකුසලයේ තියෙන නිසා කොච්චර ගැහුවත් කොච්චර පොඩි කෙරුවත් මැරෙන්නේ නැහැ. ඊට පස්සේ හොඳටම ගහලා ගහලා තල්ලා පොඩි කරලා හෙල්ලෙන් අයිනවා. හෙල්ලෙන් ඇනලා මේ නිර්සත්තු උස්සලා විසි කරනවා. අර අපි පොල් අහුලන්න ගියාම අර උල් ආයුධයකින් ඇනලා පොල් ගෙඩි අරගෙන ඈතට විසි කරනවා. ඒ වගේ හෙල්ලෙන් ඇනලා උස්සලා ඉහළට විසි කරනවා. ඒ විසි කරාම මේ නිර්සත්තු ඉහළින්ම ගිහිල්ලා වැටෙන්නේ අර වේ පඳුරු උඩට. ඒ වැටුනහම අර කටුවල ඇමිනෙනවා. මේ පැත්තෙන් ඇනුනහම අනිත් පැත්තෙන් මතුවෙනවා. අවුරුදු ලක්ෂ ගාන සමහරට අවුරුදු දහස් ගණන මේ වේකටු වල ඇමිනිලා මේ කට්ටිය විලාප කී කියා විලාප කී කියා අඬ අඬ අඬ අඬ වේදනාව විඳිනවා. කෑමක් නැහැ, බීමක් නැහැ, මැරෙන්නෙත් නැහැ, වේදනාව සීමාවකුත් නැහැ. මෙහෙම දුක් විඳලා දුක් විඳලා මේ කට්ටිය ටික ටික ටික ටික මේ වේකටු වලින් ගැලවිලා අවුරුදු දහස් ගානකට පස්සේ වැටෙනවා පල්ලෙහාට. වැටෙනකොට ගංගාවේ ඉවුරේ තියෙනවා යවුල්. මේ යවුල් පුංචි නෑ. සඳහන් කරනවා තල් කඳක් වගේ, පොල් කඳක් වගේ යවුල ලොකුයි. ඒක ගිනි අරගෙන අඹදල්ල වගේ රතු පාට වෙලයි තියෙන්නේ. මෙන්න මේ යවුල් වල වැටිලා යවුල් වල ඇම්මිලා අවුරුදු 100 ගාණක්, අවුරුදු 100 ගාණක්, 10 ගාණක් දුක් විඳිනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් යවුල් වලින් ගැලවිලා මේ කට්ටිය ගඟට වැටෙනවා. ගඟට වැටුනම සඳහන් කරනවා මේ ගඟේ රැලි දැලි පිහිය වගේ. ගඟ රැලි වලට කැපෙනවා. පිටි පිටි ගෙහි ගෙහි කැපෙනවා. අපි පළතුරු ගෙඩියක් වගේ දෙයක් රහිනකොට අපි ටික ටික රැහැලා දානවා වගේ මේ නිරිසතා මේකෙන් කැපෙනවා. නෙළුම් කොළ නෙළුම් කොළත් ඒ වගේ. නෙළුම් කොළ ගෑවිච්ච ගෑවිච්ච තැන කැපෙනවා. අනේ මේ ජලය මත විඳින වේදනාව ඉවසන්න බැරි හින්දා මේ නිර්සත්තු යනවා වතුර යටට. හැබැයි වතුර යට මතු පිටට වඩා භයානකයි. යට ඊට වඩා දරුණුයි. යටින් ඊට වඩා පිටි ගහනවා. කාලාන්තරයක් මෙහෙම දුක් විඳිනවා. ඉතින් මේක දැකලා නිමි රජුරු බය වෙනවා. බය වෙලා නිමි රජුරු මාතලීගෙන් අහනවා මාතලී මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වාගේ දේවල් කරපු අයද මේ වාගේ දුක් විඳින්නේ කියලා. ඒ වෙලාවේ මාතලි සඳහන් කරනවා ස්වාමීනි වරද නැති තමන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙච්ච ස්ත්‍රී පුරුෂයන්ට නිර්පරාදී කරදර කරපු අය. තමන්ගේ බලේ ශක්තිය පෙන්වලා දුබලයන්ට පහර දීදී තලලා පෙරලා කටයුතු කරපු අය නිරේට ඇවිල්ලා විඳින වේදනාව තමයි මේ දකින්න තියෙන්නේ. එතනින් පෙන්නගෙන තවත් ඔසුපත් නිරයක් ගාවට එක්ක ගියා. ඒ සමහර තැනකට එක්ක ගියාම මේ නිර්සත්තු එක තැනක විශාල වශයෙන් රැස් වෙලා යමපල්ලු යමපල්ලු මේගොල්ලෝ වට කරගෙන විදිනවා. ඊතල වලින් විදිනවා. විදලා විදලා දැන් කොයි වගේද නිර්සත්තු? පණුව කාපු කොලයක් වගේ. හැම තැනම හිල්ලලා. මැරෙන්නේ නැහැ ඒ උනාට. හිතන්නකෝ පණුව කාපු කොලයක් තරමට සරුවාංගයේ හිල් වෙනකන් විද්දහම මොනතරම් වේදනාවක් ඉවසනවද කියලා. ඒ වේදනාව මනුස්ස ලෝකේ තියෙන වේදනාවට වඩා සිය දහස් ගුණයෙන් වැඩි. හැමෝම හිල් වෙලා. මේක දැකලා නිමිරජ්ජුරු අහනවා මොනවාගේ දේවල් කරපු අයද මේ තරම් දුකසේ මේ ජීවිතය ගත කරන්නේ. අන් ඒ වෙලාවේ මාතලී සඳහන් කළා ස්වාමීනි මනුස්ස ලෝකේ ඉන්න කාලේ මේ සංවිදී මුතුමැණික් ඒ වගේම අනුන්ගේ හරක බාන සත්තු සිව්පාව හොරකම් කරගෙන ගියපු අය මනුස්ස ලෝකයේ එහෙම කටයුතු කරපු අය නිරය ලෝකයට ඇවිල්ලා විඳින දුක්ඛන්දරාවේ තවත් එක පැතිකඩක් මේ විදිහට මේ විදිහට ගෙවා දානවා කියලා. ඒ කාරණාවෙන් පස්සේ මාතේ නිවිරජ්ජිරුත් අනගහගෙන තවත් නිරයක් ගාවට යනවා. තවත් ඔසුපත් නිරයක් ගාවට ගිහිල්ලා පෙන්නහම ඒ ඔසුපත් නිරේ මේ යමපල්ලු විසින් යකඩමය කඹය ඒ ඔක්කොම ගිනි අරගෙන තියෙන අඹදලුවාගේ රතුම රතු පාටයි. මේ මේ යකඩ කඹය නිරසත්තුගේ බෙල්ලට දානවා මත් දහදලා. දාලා ඇදලා පෙරලනවා බිම. නිර්සත්තු බිම පෙරදලා පළල පොඩි කරලා ආයුධ අරගෙන ඇවිල්ලා කපනවා. පාදාන්තයේ ඉඳලා කේසාන්තයේ දක්වාම පොරවෙන්, පිහියෙන්, කඩුවෙන් කප කපා කෑලි බවට පස් කරනවා. කෑලි වලට කප කපා මේ කෑලි අරගෙන ගොඩ ගහනවා. දැන් මස් කඳු තියෙන්නේ විශාල මස් කඳු. ඒ නිර්සත්තු කපනවා, කපනවා, කපනවා ගොඩ ගහනවා. ඒ කපල ඉවර වෙනකොට ආයෙ හැදෙනවා. මේ කැපිල්ලේ ඉවරයක් නැහැ. කකුල කපල ඉවරුනට ආයෙ කකුල මතුවෙනවා. ආයෙත් කපනවා. ආයෙත් කකුල හැදෙනවා. ආයෙත් කපනවා. ඉතින් පුදුමාකාර වේදනාවයි. ගින්දර ගොඩේ දාගෙන මේ කපන්නේ. කප කපා ගොඩ ගන්නවා. මාතලි මොනව කරපු අයද මේ? ස්වාමීනි, මනුස්ස ලෝකේ ඉන්න කාලේ සත්තු මරණ, සත්තුන්ගේ මස් කපලා ඒ මස් විකුණලා ජීවත් වෙච්ච අය. එතකොට සත්තු මරලා ඒ සත්තුන්ගේ මස් කපලා ඒ මස් විකුණලා ජීවත් වෙච්ච අය. එතකොට මේ කාරණාව වරද්දන්නේ නැතුව තේරුම් ගන්න ඕනේ. වෙනම කවුරු හරි මරලා තියෙන තැනකින් මස් අරගෙන ඇවිල්ලා විකුණලා ජීවත් වෙච්ච අය ගැන නෙමෙයි මේ කියන්නේ. තමා විසින්ම සතා මරලා, තමා විසින්ම සතා කපලා, ඒ මස් තමන්ම අරගෙන ගිහිල්ලා විකුණපු අය ගැනයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. ආන් ඒ කට්ටිය මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු කර්මයේ අනුරූප විපාකය මේන් මේ විදිහට ඒගොල්ලෝ වින්දනය කරනවා කියලා පෙන්눔 කළා. එහෙනම් නිරේ ලෝකේ විඳපු තවත් එක දුක්ඛන්දරාවක ස්වභාවය. ඊළඟට නිමිරජ්ජිරු වඩ ගහගෙන මාතලී යනවා තවත් අපායක් ගාවට. ඒ අපාය ගාවට ගියහම මේ නිර්සත්තු යම් පල්ලංගෙන් දරුණු දුක් පීඩා විඳින තවත් අපායක්. සඳහන් කරනවා ඒ නිරේ පුදුමාකාර විදිහට ලේ සහ සරව වලින් පිරීලා තියෙන්නේ. ලේ වලින් සහ සරව වලින් පිරීලා තියෙන්නේ. එතකොට ලේ සරව එකතු වෙච්ච මහා ලොකු මහා ලොකු සාගරයක් වගේ එක. මනුස්ස ලෝකයේ හැටියට සඳහන් කළොත් පරාක්‍රම සමුද්‍රයටත් වඩා විශාලයි මේ ලේ සරව පිරිච්ච මේ මහා මහා ජලකඳ. නැත්නම් මේ ලේ සරව ගොඩ. මේක නිර්සත්තු මේක නිර්සත්තු පිරීලා ඉන්නවා. ඇඟිල්ලක් දාන්න තරක් තරමක් නැතුව නිර්සත්තුන්ගෙන් පිරීලා ඉන්නේ. ඉතින් ඒතකොට මේගොල්ලන්ට පිපාසියාව පහම බොන්න වෙන දෙයක් තියනවාද? පිපාසියාව පහම බොන්නේ මේ කුණු වෙච්ච ලේ සහ නරක වෙච්ච සරව. ඒවා බිබී අසීමාන්තික වේදනාවල් දුක් ගින්දර විඳ විඳ මේ නිරේත වෙලා ඉන්නවා. මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොනවා කරපු අයද? මාතලීගෙන් ඇහුවා මාතලී මොනවා කරලාද මේ මිනිස්සු මේ තරම් මේ අපිරිසිදු ද්‍රව්‍ය ගිලිමින් ජීවත් වෙන්නේ කියලා. ස්වාමීනි ගිහි ජීවිතේ පරාජිකාවට පත් වෙච්ච අය මෙහි ඇවිල්ලා විඳින අකුසල කර්මයන්ගේ එක විපාකයක් කොයි තියෙන්නේ. ගිහි ජීවිතේ පරාජිකාවට පත් වෙච්ච අය. කවුද එතකොට මේ ගිහි ජීවිතේ පරාජිකාවට පත් වෙච්ච අය කියලා කියන්නේ? කවුද ගිහි පරාජිකයෝ? ගිහි ජීවිතේ පරාජිකාවට පත් වෙච්ච අය කියලා කියන්නේ ආනන්තරීය පාප කර්ම පහ සිද්ධ කරගත්ත අය. මව මැරීම, පියා මැරීම, රහතුන් නැසීම, සංඝ ભેදය, බුදුරජාණන් වහන්සේගේ ශාරීරියේ ලේසලවීම, ලෝහිතුප්පාද කක්ෂල කර්මය. මේ මේ පහෙන් එකක් යම් කෙනෙක් සිද්ධ කරගත්තා නම් ඔහුගේ ජීවිතේ පරාජිකාවටපත් වෙච්ච කෙනෙක්. දැන් මේ පරාජිකාවටපත් වුණා කියලා කියන්නේ ජීවිතෙන් පෙරදුනා කියන එකයි. ජීවිතෙන් පරාදයි. අනිත් බොහෝ අකුසල කර්මයන්ට පිළියම් කරන්න පුළුවන් වෙයි. නමුත් මේ පහෙන් එකක් කරලා තියෙනවනම් පිළියම් කරන්න බෑ. ඒ ඇයිට සුගතිය මාර්ගයක් දෙකම වැහිලා තියෙන්නේ. දෙව්ලොව යන්න හම්බෙන්නෙත් නෑ, නිවන් යන්න හම්බ වෙන්නෙත් නෑ. එහෙනම් මේ ජීවිතෙන් චුත වෙනවත් සමගම හොයන්න සිද්ධ වෙනවද? නිරයේ දොර ඇරිලා තියෙනවා. ඒ හින්දා දෙව්ලොව සුගතියයි මාර්ගයයි දෙකම වැහිලා. ආන් එහෙම ආයේ ස්වාමීනි මේ අම්මට තාත්තට කරදර කරපු මේ වාගේ අකුසල් කරපු අය මෙහි ඇවිල්ලා විඳින දුක් පිරිච්ච ජීවිතයේ තවත් එක පැතිකඩක් ඔය තියෙන කියලා පැහැදිලි කළා. තවත් නිරයක් ගාවට එක් කරගෙන ගියා. ඒ නිරේ ඉන්න ස්ත්‍රීන් කොයි වගේ ස්ත්‍රීන් දුක් විඳිනවද? මේ ගිනිගත් යකඩමය පොළවේ ස්ත්‍රීන්ගේ ඉනගාවට එනකන් කොටස යකඩ පොළවේ ගිලිලා තියෙන්නේ. අඹ දැල්ල වගේ රත් වෙච්ච යකඩ යට ගිලිලා තියෙන පිච්චෙනවා යටකොටු වලින් දුම් දදා පිච්චෙනවා. ශරීරයේ ඉතුරු කොටස උඩ තියෙනවා. මේගොල්ලෝ වටපිට බලනකොට ඇහෙනවා හේන හඬ පුපුරනවා වගේ මහා සද්දයක් ඇහෙනවා. අති භයානක හඬක් ඇහෙන්නේ. ටික වෙලාවක් යනකොට මේ ඇද පේනවා විශාල ගලක්. සතපුම් ගණනක් දිග පල්ල විශාල ගලක්. Taman දිහාට රෝල් වෙවි රෝල් වෙවි එනවා. ඉදිරියේ ඉන්න මේ ගලට යට වෙවි තැලෙමින් තැලෙමින් තැලෙමින් යනවා. දැන් තව මොහොතින් මොහොත මොහොතින් මොහොත මේ ගල මාගාවට ළඟා වෙනවා මාත් මේකට යට වෙයි දෝ කියලා හැඟෙනවා සමගම මාත් යට කරගෙන කල රෝල් වෙලා ඉස්සරහට යනවා. තැලෙන අය තැලෙන අය හරියට නිකන් රොටියක් වගේ තැලෙනවා. වේදනාව අපි මේ කියනවා වගේ නෙමෙයි වේදනාව. මනුස්ස ලෝකේ එහෙම තැලුණා නම් එදා කොයි වගේ වේදනාවක් අපිට දැනුණද ඒ වේදනාව වගේ සිය දහස් ගුණයකින් විශාලයි මේ දැනෙන වේදනාව. හැබැයි මේ ගල තමන් පහු කරලා ගියාට පස්සේ ඒ වේදනාව දරාගෙන ආපහු නැගිටිනවා. සියලු දෙනාම නැගිටිනවා. ඒ නැගිටලා මොහොතක් යන්නේ අනිත් පැත්තෙන් තවත් ගලක් එනවා. ඒකට මේ පැත්තට තැලෙනවා. ඉස්සරහින් එකක් එනවා, පිටිපස්සෙන් එකක් එනවා, බටහිරින් එකක් එනවා, නැගෙනහිරින් එකක් එනවා. හතර පැත්තෙන් එන මේ පර්වත වලට තැලෙනවා. තවත් සමහර වෙලාවට තවත් සමහර වෙලාවට දෙපැත්තෙන් ගල් දෙකක් හෝල් වෙවි ඇවිල්ලා මේ ගල් දෙක එකට හේතු වෙනවා. එතකොට මැද්දේ හිර වෙන අය බාගෙට තැලිලා කොහොම වේදනාවක් විඳිනවද? බලාගෙන ඉන්න බැරි තැන නිමිරජිරු මේගොල්ලන්ගේ විලාප හඬ, කෑ ගහන හඬ තාම දුක්ඛදායකයි කෙනෙකුට අහගෙන ඉන්න බැරි තරම්. නිමිරජිරු ඇහුවා මාතලී මොනව කරපු අයද? ස්වාමීනි, මනුස්ස ලෝකේ ඉන්න කාලේ තමන් ආරක්ෂා කරන, තමන් රැක බලා ගන්න, තමන් පෝෂණය කරන, තමන්ගේ අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ කරලා දෙන ස්වාමි පුරුෂයෙක් තමන්ට ඉන්නකොට ඒ ස්වාමි පුරුෂයා අතහැරලා තවත් වෙනත් පරපුරුෂයන් සමග කායික සම්බන්ධතා ගොඩනැගූ අය නිරේට ඇවිල්ලා විඳින දුක්ඛන්දරාවේ එක අනුරූප විපාකයක් තමයි ස්වාමීන් වහන්සේ ඔය දකින්න තියෙන්නේ කියලා සඳහන් කළා. තවත් නිරයක් ගාවට එක් කරගෙන ඒකේ ඉන්නේ පිරිමියයි. විශාල ගිනි අඟුරු වලක් තියෙනවා. යමපල්ලන් විසින් මේ නිර්සත්තු කකුල් දෙකෙන් උස්සලා අරගෙන අර මඩක ඉන්නක් හිටවනවා වගේ. අර ගිනි අඟුරු වලේ අයිනවා. කකුල් දෙකෙන් අල්ලලා ඔළුව අයිනවා ගිනි අඟුරු වලේ. ඉනගාවට එනකන් හිසේ ඉඳලා කොටස ගිනි අඟුරු වලේ යට යනවා. එනගාවට ඉතුරු වෙලා කකුල් දෙක විතරක් උඩට දික් කරගෙන ඉන්නවා අනික ඔක්කොම තියෙන ගිනි අඟුරු වලේ යට. ඇට කෝටු වල ඉඳලා ඔලු කට්ටේ ඉඳලා පිච්චි පිච්චි දුම් දානවා. එහෙම දුම් දදා පිච්චෙනවා වුණාට මෙයා මැරිලාද ඉන්නේ? මැරිලා නෑ. ඒ වේදනාව විඳිනවා. ඒ වෙලාවේ අහනවා රජුරු මාතලි මොනවා කරපුවායිද? ස්වාමීනි මේ තමයි මිනිසුන්ගේ උත්තරම භාණ්ඩය. මේ ලෝකයේ ඕනෑම පුරුෂයෙකුගේ සියලු දේටම වඩා වටිනා තැන තමයි තමන්ගේ බිරිඳ. තමන්ගේ බිරිඳ සමග යම් කෙනෙක් අයථා සම්බන්ධතාවයක් පවත්වනවා කියලා ආරංචි වුණු ස්වාමි පුරුෂයාට ඔහුට ඒ තරම් වේදනාව ගෙනල් දෙන කාරණාවක් නම් මේ ලෝකයේ තවත් නැහැ. ආන් ඒ නිසා අනුන්ගේ කාන්තාවන් සමග කායික ඇසුර පවත්වපු පර ස්ත්‍රී සේවනය කරපු පුද්ගලයන් නිරේට ඇවිල්ලා විඳින දුක්ඛන්දරාවේ එක අනුරූප විපාකයක් තමයි ස්වාමීනි මේ තියෙන්නේ කියලා පෙන්වනවා. ඉතින් මේ වගේ නිරේ දුක් විශාල ප්‍රමාණයක් මාතලී විසින් නිමිරජ්ජිරු අරගෙන ගිහිල්ලා නිමිරජ්ජිරුවන්ට පෙන්නනවා. තවත් තැනක යමපල්ලු නිරිසත්තු දක්කගෙන දක්කගෙන දක්කගෙන අරන් යනවා. අරගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට තමයි පන්නන්නේ. මේ අඟුරු වලට පැන්නහම ඉන ගාවට එරෙනවා. ඊට පස්සේ යමපල්ලු කූඩවලට අඟුරු පුරවගෙන ඇවිල්ලා අර නිරිසත්තුන්ගේ ඔළුවේ හලනවා. වේදනාව දරාගන්න බැරි හින්දා විකාර වෙච්ච පුද්ගලයෝ වගේ මේ ගිනි අඟුරු දෝතින් අරගෙන මේගොල්ලෝ ගිලිනවා. ඒක බලාගෙන ඉන්න බෑ. ඒ නිසා නිමිරජ්ජිරු හව මොනවා කරපු අයද මෙතන මෙහෙම දුක් විඳින්නේ. ස්වාමීනි, මනුස්ස ලෝකේ ඉන්න කාලේ මේ හොරට සම්මාදම් කරපු අය. පන්සලක් හදන්න, වෙහෙරක් හදන්න, විහාරයක් හදන්න, බෝමලුවක් හදන්න, සංඝාවාස හදන්න, තැන් තැන් වල ගිහිල්ලා සම්මාදම් කළා. සම්මාදම් කරලා ඒ මුදල් ඒ කටයුත්තට යෙදුවේ නෑ. ඒ මුදල් වලින් තම තමන්ගේ වැඩ කරගත්තා. ආන් ඒ කට්ටිය විඳින දුක් වේදනාව තමයි මේ ගිනි අඟුරු වලේ මේ විඳින්නේ කියලා සඳහන් කළා. තවත් තැනකට දක්වගෙන යනවා. නිවිරජුරේ කරගෙන ගියා එතෙන්ට. නිරිසත්තු පන්නගෙන ගිහිල්ලා අරගෙන යනකොට මේගොල්ලන්ට අවුරුදු කෝටි ගාණකින්වත් වතුර හම්බ වෙලා නැහැ. පුදුම පිපාසකින් ඉන්නේ. දාහය නිසා පිපාසය වැඩි. මේගොල්ලන්ට දකින්න හම්බ වෙනවා ගඟක්. නිල්ම නිල් පාට වතුර. සුදුම සුදු පාට වැලි. ගඟ යුර දෙපැත්තම කොළම කොළ පාට තනකොළ වැවිලා ගස් බොහෝම ලස්සනට වැවිලා. ඉතාම සුවදායකයි. මේ පිරිසිදු ජල කඳ දැක්කට පස්සේ පිපාසය තවත් වැඩි වෙනවා. දූවගෙන ගිහිල්ලා වතුර බොන්න කියලා ගඟට පයින්නවා. ගඟට පැන්න ගමන් ගඟ ඉවුර ගිනි ගන්න පටන් ගන්නවා. වැලි ගිනි ගන්න පටන් ගන්නවා. එතකොට ගඟේ වතුර නිමෙන්න පටන් ගන්නවා. වතුර හිඳෙන්න පටන් ගන්නවා. වතුර හිඳි හිඳි වතුර තිබ්බ තැන් වල ඉතුරු වෙනවා අඟුරු. මොන අඟුරුද තියෙනවා කියලා සඳහන් කරන්නේ බෝල්. අපි 10 කන්දකට ගිනි තියහම, කමති කොළපාගලා බෝල් කන්දට ගිනි තියහම ටික ටික ටික ටික ඒකපත් වෙවි, පත් වෙවි නිමිලා තියෙනවා වගේ පෙවුනට ඇතුළේ තියෙන ගින්දරේ බොල් අඟුරු. දැන් වතුර නෑ. නමුත් පිපාසය වැඩි නිසා ඊගඟට පැන්නේ. තවත් පිපාසය වැඩි වෙලයි තියෙන්නේ. දැන් මේගොල්ලෝ අර අඟුරු, බොල් අඟුරු දෝතින් අරගෙන බොනවා. අඟුරු බොන්නේ මේ. මේක දැකලා දරා ගන්න බැරුව නිමිරජ්ජිරු අහනවා. මාතලි මොනවා කරලාද මේ තරම් මේ අඟුරු බොන්නේ? ස්වාමීනි මනුස්ස ලෝකේ ඉන්න කාලේ හොඳ වී වලට බොල් වී කලවම් කරලා විකුණපු අය. මේ කරපු දේ අනුරූප විපාකයයි මේ මේ විඳින්නේ. එනම් මේක විපාකයක් මෙතන සඳහන් කරලා තියෙන්නේ වී වලට බොල් කලවම් කරලා විකුණපු අය. ඉතින් මේක යටතේ තව බොහෝ දේවල් බොහෝ දේවල් වලට සම්බන්ධයි දුක් විඳිනවා. වී වලට බොල් කලවම් කරා වගේ සමහර අය හාල් වලට ගල් කලවම් කරනවා. සමහර අය සීනි වලට වතුර දානවා. මේ ජීවිතයේ යම් ලාභයක් සුවයක් හොයන්නේ තව කෙනෙකුට දුකක් වේදනාවක් අත්පත් කරලා දුන්න අය නිරේට ගිහිල්ලා විඳින දුක් කන්දරාවයි මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට නිවිරජ්ජුරවන්ට බොහෝ කරුණු පෙන්නනවා. මේ කාරණා මේ විදිහටම manuss ලෝකයේ සිද්ධ කරපු දේත් එක්ක අනුරූප විපාකය මේ නිමි ජාතකයේ තුල අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි මීට වඩා ඒ කාරණාව සාකච්ඡා නොකර මනුස්ස ලෝකේ ඉඳගෙන අපි මේ කරන හැම දෙයකටම කුසල කර්ම වලට කුසල විපාකයක් අකුසල කර්ම වලට අකුසල විපාකයකුත් තියෙන බව මනාව අවබෝධ කරගත යුතුයි. නිංගරජතුමා මේ කාරණාව දැකලා මනුස්ස ලෝකයට තවත් බොහෝ විදිහට මේ කරුණු පැහැදිලි කරලා දීලා ඒ අය පාපයෙන් වළක්වලා නිමිරජිරුව තමන්ගේ ආයුෂ කෙරවල කරලා නැවත ගිහිල්ලා බඹලව බඹලව ඉපදුනා. එහෙමනම් ඒ රජුරුවන්ගේ තිබිච්ච ධාර්මික බව සහ අබුද්ධෝත්පාද කාලයක සත්පුරුෂයෙක් වෙච්ච හැටි මනුස්ස ලෝකේ ඉපදිලා අපි කරන කුසල් වලට අපට හම්බවන විපාකවල තියෙන දුක් සහිත බවත් බොහොම කෙටියෙන් සාකච්ඡා කරමින් සකල ලෝක සත්වයාට මේ කාරණාව දැනුවත් කිරීම සඳහා සද්ධර්මයට කැමති සියලු දෙනා වෙනුවෙන් මේ ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනින් විසිරුවා හරිමින් මහත් වූ ධර්ම දානමේ කුසලයක් රැස් කරගත්ත මේ පින්නතුන් සියලු දෙනාටම නිර්වාණ අවබෝධය සඳහාම මේ කුසල් පාරමී වේවා කියලා ආශිර්වාද කරනවා. අපි සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ